පින්වත්තුන් පුණ්‍ය කුමාර මහත්මයා සහ අනෝමා වීරක්කොඩි මහත්මිය ඒ දෙදෙනාගේ දායකත්වයෙන් යුක්තව අද හැම දිනාටම දහම් අසන්නට අවස්ථාව සලස්වලා දීලා තියෙන්නේ සියලු දෙනාම කල් වේලා ඇතිව විහාරස්ථානයට පැමිණිලා තෙරුවන් වන්දනා කිරීම ආදිය නිම කරලා තැන්පත්ව සිටින්නේ ටික වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්න. අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ සිත පිළිබඳව දේශනා කළ ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් වෙනවා. මේ සූත්‍ර දේශනාව සම්පූර්ණයෙන් අහලා පළපුරුදු නැතත් බණ අහලා තියෙන බොහෝ දෙනා මෙහි මුල් සූත්‍ර පාඨය බොහෝ විට අහලා තියෙනවා ඒ තමයි පබස්සර නිදන් භික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඇයිද සිත ප්‍රභාස්වරයි කියලා දේශනා කරන්නේ? මිනිස්සෙක් උත්පත්තිය ලබන්නේ කුසල විපාකයකින්. කුසල් සිතක් කියන්නේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන පිරිසිදු කුසල මූලයන්ගෙන් ජනිත වෙන සිතක්. ඒ කුසල් සිත කෙලස් වලින් විනිර්මුක්ත නිසා එහි කෙලස් ධර්ම නැති නිසා කුසල මූලයන් පවතින නිසා කුසල් සිත විනිවිද දකින ස්වභාවයෙන් පවිත්‍ර ස්වභාවයෙන් ප්‍රභාස්වර ගතියෙන් යුක්තයි සෑම මිනිසෙක්ම මනුලව ජනිත වෙන්නේ කුසල විපාකයකින් නිසා අපි හැමෝගෙම උත්පත්ති සිත පළමු සිත එහෙම නැත්නම් ප්‍රතිසන්දි සිත ප්‍රභාස්වරයි ඒ ප්‍රතිසන්දි සිත ඇති වෙලා නැති වෙනකොටම තවත් ඒබඳුම සිතක් ජනිත වෙනවා. ඒ සිත නැති වෙනකොට නැවතත් ඒබඳුම සිතක් ජනිත වෙනවා. ඒ ප්‍රතිසන්දි සිත වගේම චිත්ත පරම්පරාවක් අකණ්ඩව මේ භවය අවසාන වෙනකම්ම නැවත නැවත ක්‍රියාත්මක වෙනවා. ඒ සිත් පරම්පරාව හඳුන්වනවා භවාංග සිතයි. යම් අවස්ථාවක මේ භවය නිම වෙනකොට ඒ සිත් પરම්පරාවේ අවසාන සිත ජනිත වෙනවා ඒ අන්තිම සිත හඳුන්වනවා චුතිසිතයි පළමු සිත ප්‍රතිසන්දේසිත ප්‍රතිසන්දේසිත වගේම චිත්ත પરම්පරාවක් නැවත නැවත ජනිත වෙනවා ඒ සිත් પરම්පරාව භවාංග සිත් પરම්පරාව එහි අන්තිම සිත මේ භවයෙන් නිම කරන නිසා මේ භවයෙන් චුත වෙන නිසා චුතිසිතයි කියලා හඳුන්වනවා නැවත කර්ම ශක්තියකින් අලුත් චිත්ත පරම්පරාවක් ආරම්භ වෙලා නැවත භවයක් ක්‍රියාත්මක වෙනවා. ওই විදිහට තමයි සසර පවතින්නේ. එතකොට මෙතනින් චුත වෙනකොට ඊළඟට අපට මතුවෙන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද කියලා නිශ්චිතව කියන්න පුළුවන් කමක් නැහැ. මතුවෙන සිතට අනුව තමයි ඊළඟ භවය තීරණය වෙන්නේ. පෙර භවයේ අපි මිය යනකොට අපට කුසල් සිතක් මතුවලා තියෙනවා. එහි විපාක හැටියට තමයි අපි හැමදෙනාම මනුලෝ ඉපදිලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ උපදින්නේ අකුසලයකින් නෙවෙයි කුසලයකින්ම නිසා මනුෂ්‍ය ලෝකේ උපදින හැමදෙනාගේම සිත ප්‍රභාස්වරයි කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වනවා තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං ඒ සිත පිරිසිදු වුණාට, උත්පත්ති සිත පිරිසිදු වුණාට, භවාංග චිත්ත පරම්පරාව පිරිසිදු වුණාට නැවත නැවත ඇසින්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයින්, සිතින් බාහිර අරමුණු ගන්නකොට ඒ අරමුණු වලට අපි වැරදි විදිහෙන් ප්‍රතිචාර දක්වීම නිසා ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණින් තොරව යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහිය සහ නුවණනේ එතකොට සිහිය සහ නුවණින් තොරව අර අරමුණ වලට ප්‍රතිචාර දක්වනකොට ඒ කියන්නේ අපිට තේරෙන විදිහට කියනවා නම් හැඟීම් බරව ඒ අරමුණ වලට ප්‍රතිචාර දක්වනකොට අපේ සිත කිලිටි වෙනවා. එතකොට දැන් සිත පිරිසිදු නම් කොහොමද කිලිටි වෙන්නේ? වෙනතුනේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවා අනුශය පරිඋත්ථාන ව්‍යතික්‍රමණ දැන් අපේ සිත පිරිසිදුයි කියන එකේ තේරුම අපි කෙලස් නැසලා කියන එක නෙමෙයි. අපේ ක්ලේශයන් අනුශය අවස්ථාවේ තියෙනවා. නමුත් කුසල් සිතක් මතුවෙන නිසා සිත පිරිසිදු. අර අනුශය අවස්ථාවේ තියෙන ක්ලේශයන් මතුනොත් අවදි වුණොත් යලිත් සිත කෙලසෙනවා අපිරිසිදු ඒක හරියට උදාහරණයකින් කියනවා නම් දැන් පිනතුන් වතුර බොන ළිඳ ළිඳේ අඩිය තියෙන්නේ මොනවද? මඩ. ළිඳේ අඩිය මඩ තිබුණට හැමතිස්සෙම වතුර බොර වෙලා තියෙනවද? නැහැ. අඩියේ මඩ තියෙනවා. හැබැයි වතුර පිරිසිදුව තියෙනවා. ඒ පිරිසිදු වතුර අපට බොන්න අවශේෂ කටයුතු වලට පරිහරණය කරන්න ඕනම දෙයකට යොදා ගන්න පුළුවන් හොඳ පිරිසිදු වතුර. හැබැයි අඩියේ මඩ තියනවා තැම්පත් වෙලා. අඩියේ මඩ තිබුණයි කියලා වතුර බොර නැහැ. අන්න ඒ වගේ තමයි අපේ සිතේ අනුශය කෙලස් ධර්ම තිබුණයි කියලා සිත අපිරිසිදු නැහැ. අනුශය කෙලස් ධර්ම තියෙන්නේ අර ලිං අඩියේ රොන් මඩ තැන්පත් වෙලා තියෙනවා වගේ. මතු පිට තියෙන ජලය පිරිසිදුව තියෙනා වගේ අපේ සිත කුසල් අරමුණුත් එක්ක පවතින තාක්කල් පවිත්‍රව පවතින. නමුත් යම් මොහොතක අර ලිදේ අඩිය තැන්පත් වෙලා තියෙන රොන් මඩ ඇවුස්සුනොත් අර පිරිසිදු වතුර සම්පූර්ණයෙන් බොර අන්න ඒ වගේ තමයි අර අනුශය වශයෙන් ක්ලේශ මූලයන් හැටියට තැන්පත් වෙලා තියෙන කෙලෙස් ධර්මවලට ඒවා ඇවිස්සෙන්නට අදාළ යම් ප්‍රත්‍යක් මතු වුණොත් ඒ ක්ලේශයන් ඇවිස්සීලා සිත කිලිටි ඒ සිත කිලිටි වෙන්නට ක්ලේශයන් ඇවිස්සෙන අවස්ථාව හඳුන්වනවා පරිඋත්ථාන අවස්ථාවයි. අර ලිම්පතුලේ තැම්පත් වෙලා තියෙන රොන් මඩ වගේ අපේ මනස කෙලස් යටපත් වෙලා තැම්පත් වෙලා තියෙන මූල අවස්ථාව හඳුන්වන්නේ කෙලස් වල අනුශය අවස්ථාව. ඒ අනුශය අවස්ථාව නැගී සිටලා සිත කිලිටි වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. ව්‍යතික්‍රමන කියලා කියන්නේ දැන් ලිඳේ වතුර බොර වුණාට පස්සේ අපි ඒවා පානය කළොත් විවිධ ලෙඩ හැදෙනවා, වකුගඩු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් බරපතල අර්බුදයකුත් නිර්මාණය වෙනවා. අන්න ඒ වගේ තමයි කිලිටි සිතින් යුක්තව අපි යම් තීරණ ගන්නවා නම් වචන කතා කරනවා නම් ක්‍රියා කරනවා නම් ඒවෙන් Tamanටත් අනුන්ටත් හානි සිද්ධ වෙන්නට පුළුවන්. දැන් මේ ක්ලේශයන්ගේ මූල අවස්ථාව, අනුශය අවස්ථාව කෙලස් කියලා හඳුන්වනවා. දෙවැනි අවස්ථාව නැගී සිටින අවස්ථාව පරිඋත්ථාන අවස්ථාව අකුසල් කියලා හඳුන්වනවා. ව්‍යතික්‍රමන අවස්ථාව පව්කම් කියලා හඳුන්වනවා. ඒ වචන එක් එක් තැන්වලදී වෙනස් වෙන්න පුළුවන්. අපි දල වශයෙන් සාමාන්‍යයෙන් ගත්තොත් අර මූල අවස්ථාව ක්ලේශ අවදි වෙනකොට ඒව අකුසල් ක්‍රියාත්මක වෙනකොට පව්කම්. ඇයිද පව්කම් කියන්නේ Tamanටත් අනුන්ටත් හානිදායක විදිහට කායිකව වාචසිකව මානසිකව ක්‍රියාත්මක වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං සුතවා අරිය ශාවකෝ යතා භූතං පජානාති මේ සිතේ ඇතිවෙන අරුබුදය මේ පටලවිල්ල ඥානවන්ත ආර්ය ශ්‍රාවකයාට සුතවත් ආර්ය ශ්‍රාවකයාට මේ සිද්ධ වෙන පටලැවිල්ල මනවින් වැටහෙනවා. මොකද්ද පටලැවිල්ල? සිත පිරිසිදුව තිබුණා දැන් මේ බාහිර අරමුණු වලට අයෝනිසෝ මනසිකාරයෙන් ප්‍රතිචාර දක්වීම නිසා ඒ කියන්නේ සිහිනුවණින් තොරව හැඟීම් බරව ප්‍රතිචාර දක්වනකොට අර තැන්පත් වෙලා තියෙන කෙලෙස් ඇවිස්සෙනවා කියන බව ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට වැටහෙනවා කවුද ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ සොතවත් කියලා කියන්නේ තථාගත ධර්මය අහලා තියෙන ඒ ගැන වැටහීම තියෙන තැනැත්තා. සම්මා සම්බුදුවරු ලොවට දේශනා කරන ධර්මය තමයි සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපන. පව්කම් වලින් වැළකීම, කුසල් දහම් කිරීම, Tamanගේ සිත පිරිසිදු කිරීම. දැන් ඕකේ මුල් අනුශාසනා දෙක කරන්නට බුදුවරුම ඕන නැහැ. පව්කම් වලින් වළකින්න කුසල් දහම් කරන්න කියලා බුදු වෙන්න කලිනුත් බෝසත්වරු ලෝකයට අනුශාසනා කරනවා. අවශේෂ ශ්‍රමණ බ්‍රාහ්මණයොත් ලොවට අනුශාසනා කරනවා අකුසලෙන් වැළකීමට සහ කුසල් කිරීමට. හැබැයි සම්මා සම්බුදුවරේ පමණයි ලොවට හෙළි කරන්නේ තුන්වෙනි පියවර මොකක්ද? සචිත්ත පරියෝදපන. තමන්ගේ සිත පිරිසිදු කරන ක්‍රමය. ඒ සිත පිරිසුදු කරන්න වෙන්නේ ඇයි? සිත ක්ලේශයන්ගෙන් කෙලසෙන නිසා, කිලුටු වෙන නිසා. සිත ක්ලේශයන්ගෙන් කිලුටු වෙන්නේ කොහොමද? එය නැවත පිරිසිදු කරන්නේ කොහොමද කියලා සම්මා සම්බුදුවරු ලොවට කියා දෙනවා. ඒ නිසා බුදුවරුන්ගේ අනුශාසනාවේ ප්‍රමුඛම කොටස, විශේෂම කොටස, ප්‍රධානම කොටස තමයි චිත්ත පාරිශුද්ධිය පිළිබඳ දේශනාව. පව්කම් වලින් වළකින්න කුසල් දහම් කරන්න බුදුවරු අනුශාසනා කරනවා. නමුත් ඒ අනුශාසනාවේ ප්‍රධානම වැදගත්ම මූලිකම කොටස තමයි චිත්ත පාරිශුද්ධිය. ඒ චිත්ත පාරිශුද්ධිය සිත පිරිසුදු කිරීම පිළිබඳව සම්මා සම්බුදුවරු දේශනා කළ දහම බුදුවරයෙකුගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයෙකුගෙන් හෝ අහලා පොතපතෙන් කියවලා ඒවා පිළිබඳ විචක්ෂණ බවක් ඇති කරගන්න තැනැත්තා තමයි ශ්‍රොතවත් පුද්ගලයා. ඊළඟට ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ ඒ ධහම අහලා ඒ ධහම පිළිපදිමින් ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්න වෑයම් කරන තැනැත්තා ආර්ය ශ්‍රාවකය. ତර බුදුහාමුදුරුවෝ මෙහිදී අවධාරණය කරන්නේ ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා මේ පටලවිල්ල තේරුම් ගන්නවා. මොකද්ද පටලවිල්ල? සිත කිලිටි වෙන විදිහ. ඇයි ඒ තැනත්තා තථාගත ධර්මය අහලා තියෙනවා තේරුම් අරගෙන තියෙනවා තමනුත් සිත ගැන අවතියෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිත පුහුණු කිරීමේ යම් උත්සාහයක නිරත වෙලා ඉන්නවා. ඒ නිසා එතනත්තට දැනෙනවා සිතේ පවිත්‍රතාවයේ වගේම අර යටපත් වෙලා තියෙන ක්ලේශයන් අවදි වෙලා සිත කිලිට වෙන ආකාරය. එතනම ඊළඟ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ අනිත් පැත්ත දේශනා කරනවා අසුතවා පුතුජනෝ තං යතා භූතං නප්පයානාති නමුත් අසෘතවත් තැනැත්තාට අසෘතවත් කියන්නේ තථාගත ධර්මය අහලා නැහැ. අහලා ඒ ගැන විචක්ෂණ නැහැ. සමහර වෙලාවට අහලා තිබුණා වුණත් ඒක පුහුණු කරන්නට මනස හුරු කරලා නැහැ. එබඳු තැනැත්තාට සිත පිරිසිදු බව තේරෙන්නෙත් නැහැ කෙලසෙන බව තේරෙන්නෙත් නැහැ මේක අය සුද්ධ කරන්න ඕන කියලා තේරෙන්නෙත් නැහැ මේ සිද්ධ වෙන අර්බුදය Tamange මනසේ ප්‍රශ්නයක් බව සමහර වෙලාවට ඒ තැනැත්තා පිළිගන්නෙත් නැහැ ඇයි ඒතනත්තාට පෙනෙන්නේ බොහෝ කොට මේක මනසේ ප්‍රශ්නයක් නෙමෙයි තමන්ගේ හිත කෙලසෙන්නේ ලෝකයේ අනිත්‍ය කරන වැඩ නිසා කියලා. Tamanට තරහ එන්නේ ඇයිද කියලා ඇහුවොත් බොහෝ දෙනා කියන්නේ මේ අනිත් අය කරන වැරදි නිසා. Tamanට ශෝකය ඇති වෙන්නේ ඇයිද කියලා ඇහුවොත් ඥාතියා මිය ගිය නිසා. Tamanට රාගය ඇති උනේ ඇයිද කියලා ඇහුවොත් මේ අනිත් අයගේ වැරදි හැසිරීම නිසා. ඔය විදිහට හැමතිස්සෙම Tamanගේ සිත කෙලෙසෙන්නට හේතුව හැටියට ඔවුන්ට පෙනෙන්නේ බාහිර අර්බුදයක්. ඒ නිසා ඒ අය හිත සකසන්නට වෑයම් කරන්නේ අනුන් හදන්න උත්සාහ කරනවා. මගේ හිත නරක් උනේ අනිත් කෙනා වරද කරපු නිසායි. ඒ නිසා වැරදි නොකර ඉන්න. දැන් ওই වයසක මව්පියවරු එහෙම කියන්නේ අනේ මේ නැහින දෙහින කාලෙවත් අපිට හිතේ සැනසීමෙන් ඉන්න දීපන්. ඒතොර දැන් අපේ හිතේ සැනසීම නැති කරන්නේ ලෝකේ අනිත් අය. ඒගොල්ලෝ සීරුවෙන් ඉන්න ඕන අපේ හිතේ සැනසීම තියාගන්න. එහෙම හිතන තාක්කල් අනුන් සීරුවෙන් තියන්න අනුන් නිවැරදි කරන්න ලෝකෙ සමග අරගල කරන්නට වෑයම් කරනවා විනා තමන්ගේ හිත පිරිසුදු කරගන්න තමන්ගේ හිත සුද්ධ කරගන්නට කල්පනා කරන්නේ උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි හිතමු රොන් මඩ සහිත මැටි බඳුනක අපි බොර වතුර ටිකක් මැටි භාජනයකට දානවා. දැන් මම පස්සේ අර ලිදේ සිද්ධ වෙන දේම ඒකෙත් සිද්ධ වෙනවා. අර මඩ ටික යටට බහිනවා පිරිසිදු වතුර ටික උඩමතු වෙනවා දැන් මේක හොලවන්න නැතුව තියෙන තාක්කල් වතුර පිරිසිදුයි කවුරු හරි ඇවිදින් මේක හොලවනවා හෙලවෙන් පස්සේ අර අඩිය තිවිච්ච රොන් මඩ ටික ඇවිස්සලා වතුර බොර වෙනවා දැන් අපි චෝදනා කරන්නේ වරද පටවන්නේ කාටද අර හොලවපු කෙනාට ඇයි අපිට හිතෙන්නේම මේක හොලවපු නිසායි බොර වුනේ කියලා ඉතින් එහෙම නැත්තම් මොකකින්ද බොර උනේ? හොලෝපු නිසානේ බොර උනේ. දැන් මේ කියන කොටත් වැඩි දෙනකොට හිතෙන්නේ හොලෝපු නිසා තමයි බොර වෙන්නේ කියලා. හොලෝපු නිසා බොර වෙනවා කියලා හිතෙනවා නම් ওই ළඟ තියෙන පානීය ජලය බෝතලයක් ඔය වතුර බෝතල් ඇතනේ බොන වතුර බෝතල් ඒකක් හොලවලා බලන්නකො බොර වෙනවද කියලා. කොච්චර හෙලෙව්වත් ඒක බොර වෙන්නේ නැහැ. ඇයි ඒ? එහෙනම් හොලවන එකට අමතරව තව ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. ඒක බොර වෙන්නේ. මොකක්ද හේතුව? ඇතුලේ තියෙන රොඩ් මඩ. දැන් ඇත්තටම හොලෝපු නිසායි බොර වුණේ වගේ පෙනුනට ඒක නෙවෙයි හැබැයි හේතුව. හැබැයි හේතුව මූල හේතුව ඇතුලේ තිබුණු රොඩ් මඩ. නමුත් අපට ඒ ප්‍රශ්නේ පේන්නේ ඒක නෙවෙයි අපිට පේන්නේ හොලෝපු නිසායි බොර වුණේ කියලා තමයි අපිට එක්වරම පේන්නේ. එතකොට අපි හොලවන්න නැතුව තියන්න හැමදෙස්සෙම උත්සාහ කරනවා මඩ සුද්ධ කරන්න වෑයම් කරන්නේ අන්න ඒ වගේ අපිට මේ ලෝකයේ අරුමුද දිහා බලනකොට හැබෑ හේතු හඳුනාගන්න අමාරුයි. අපිට හැබෑ හේතුව නෙමෙයි පෙනෙන්නේ ප්‍රත්‍ය පෙනෙන්නේ. ප්‍රත්‍ය කියන්නේ ඒකට බාහිරින් උදව් වෙන කාරණා. බාහිරින් උදව් වෙන කාරණේ පේනවා. හැබැයි මූල සාධක සමහර වෙලාවට පේන්නේ නැහැ. ඒ නිසා හුඟක් දෙනෙක් ප්‍රශ්න විසඳන්න කියලා හේතුව නෙමෙයි වෙනස් කරන්නේ ප්‍රත්‍ය වෙනස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේක ලස්සන උපමාවකින් දේශනා කරනවා මීට පෙර දිනකත් ධර්ම දේශනාවක් අපි සිහිපත් කරලා තියෙනවා යතාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රෝහති මුදුන් මුල සහ අවශේෂ මුල් සහිත ගහක ඒ මුදුන් මුලයි අවශේෂ මුල් ටිකයි පොළව යට තියෙන්නේ. ඒක එච්චර මතු පිටට පේන්නේ නැහැ. අපිට ගහ හැටියට පේන්නේ කඳයි අතු ටිකයි කොළ ටිකයි. මේ ගහ නිසා වදලයි මෙතන අවුව වැටෙන්නේ කියලා අපි මොකද්ද කරන්නේ? එක්ක ගහ කඳෙන් කපනවා නැත්නම් අතු ටික කපනවා. කැපුවෙන් පස්සේ දැන් හොඳට අවුව වැටෙනවා වදල ගතිය නැහැ. දැන් ප්‍රශ්නේ විසඳුණා වගේ පේනනවා. හැබැයි සති කීපයක් යනකොට අර කපපු තැන් වලින් දෙතුන් ගුණයෙන් ලියලනවා. එතකොටයි අපිට පේන්නේ අරුමුදේ නිම වෙලා නැහැ කියලා. ඇයි මූල හේතුව nirupadritaව තිබියදී අවශේෂ සාධක ඉවත් කළා කියලා ගැටලු निराකරණය කරන්න බෑ. අපිට පුද්ගලික ජීවිතේත් ඔය අර්බුදය වෙනවා පවුල තුලත් ඔය අර්බුදය වෙනවා ගම රට ලෝකය මුළු සසර ගමනේවත් අපිට ඔය කරුණු දෙක පැටලෙනවා මොකද්ද හේතුව සහ දැන් අභිධර්මයේදී සූවිසි ප්‍රත්‍ය ගැන කියනකොට හේතුවක් එක ප්‍රත්‍යක් හැටියට තමයි දක්වන්නේ හේතු ප්‍රත්‍ය හැටියට. නමුත් ඒ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු කියන්නේ මූල සාධක. අවශේෂ ප්‍රත්‍ය දෙවෙනි සාධක. එතකොට මූල සාධකයේ nirupadritaව තියෙන තාක්කල් අවශේෂ සාධක වෙනස් කළා කියලා ගැටලු निराකරණය කරන්න බෑ. ඉතින් අශෘතවත් ප්‍රත්‍යඥය ඒ කියන්නේ තථාගත ධර්මය අහලා නැති, ඒවා ගැන විචක්ෂණ නැති, ඒවා පුරුදු පුහුණු කිරීමේ උනන්දුවක් නැති කෙනා හැම තිස්සෙම දකින්නේ මට තරහ එන්නේ අනිත්‍ය කරන වැරදි නිසා. ඒගොල්ලෝ වැරදි කරන්නේ නැතුව ඉන්න ඕනේ මට හිත සැනසීමෙන් ඉන්නලා ඒ නිසා ඒතනත්තා හිත පුහුණු කිරීමක් හිත සුද්ධ කිරීමක් චිත්ත පාරිශුද්ධියක් ගැන නෙමෙයි ඔහු නිරන්තරයෙන් වෑයම් කරන්නේ අනිත් අය සමග අරගල කර කර ඒ අයගේ වැරදි හදන්න. අනිත් අයගේ වරද සකස් කරන එකත් හොඳයි. ඒකත් කරන්න ඕන ඒකත් අපෙන් කෙරෙන්න ඕන කාර්යයක්. දරුවෙක් වරදක් කරනවා නම් අම්මා තාත්තා වැඩිහිටියා ඒ දරුවා වරදින් මුදව ගන්නට ඕන. ඒක අවශ්‍යයි. හැබැයි දරුවා කරන වැරද්ද නිසා වැඩිහිටියාගේ හිත නරක වෙනවනම් ඒක දරුවාගේ වැරද්දක් නෙමෙයි. ඒක තමන්ගේ දෝෂයක්. දරුවාගේ දෝෂේ වෙනම කාරණයක්. ඒකට වෙනම පිළියම් යොදන්නට ඕනේ. තමන්ගේ හිත නරක වීම වෙනම කාරණයක්. ඒක වෙනම හදාගන්නට ඕනේ. මේ දෙක දෙකක්. ඒ දෙක දෙකක් හැටියට නොදකින තාක්කල් ඒ දෙකම අපි එක ගොඩකට දානවා. එක ගොඩකට දාලා අනිත් අයගේ වරද නිසායි මෙහෙම වෙන තුනේ ඇත්තටම අනිත් කෙනාගේ වරද එතන සාධකයක් වෙලා තියෙනවා තමයි. නමුත් අනිත් කෙනාගේ වරද දැකලා අපට ඕනනම් කුපිත වෙන්නත් පුළුවන්, අනුකම්පා කරන්නත් පුළුවන්, කාරුණික වෙන්නත් පුළුවන්, උදව් කරන්නත් පුළුවන්, කොච්චර જાති කරන්න පුළුවන්. එහෙමනම් ඒකෙදි කුපිත වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ අපි සිතන විදිහත් එක්ක. අපි ඒකට ප්‍රතිචාර දක්වන විදිහත් එක්ක. ඉතින් වැරදි විදිහට ප්‍රතිචාර දක්වන්න පුරුදු වුණාම අනුන්ගේ වැරද්දක් තියෙන්න ඕනේ. අනුත් අය කරන හොඳ දේ පවා වැරදි කියලා මට හිතෙනවා නම් මගේ කෝපය විසෙයි. අපිට හිතුණාට අනිත් අයගේ වැරදි නිසායි එහෙම වෙන්නේ කියලා අනිත් අය වැරදි කරන්න ඕනේ නැහැ. අනිත් අය හොඳ දෙයක් කළා වුණත් ඒක මගේ ආකෘතියට පිටින් නම් මට හරියන්නේ නැත්නම් ඒක මම හිතාගෙන හිටපු විදිහ නෙමෙයි නම් මට තරහ එනවා. දැන් බුදුරජාණන් වහන්සේ කිසිදු වරදක් නොකරන කෙනෙක් වුණාට දේවදත්ත හාමුදුරුව බුදුහාමුදුරුවොත් එක්ක වෛර බැඳගත්තා. සුප්පබුද්ධ රජුරෝ වෛර කළා. මාගන්දියා වෛර කළා. ඇයි? බුදුහාමුදුරුව වරදක් කරපු නිසා නෙමෙයි උන්වහන්සේ කියපු කරපු දේ වැරදි කියලා ඒ අය හිතපු නිසා එහෙමනම් අර්බුදයේ තියෙන මූල හේතුව තියෙන්නේ අපේ චින්තනයේ ඒ චින්තනයේ මගේ සිතේ අර්බුදයේ තියෙන්නේ ඒ සිතන ක්‍රමයක් එක්කයි මේ ක්ලේශය අවදි වෙන්නේ කියලා දකින තැනත්තාට තමයි චිත්ත භාවනා අත්ථීති වදාවේ අර සෘතවත් ආර්ය ශ්‍රාවකයා මේ කාරණේ දකින නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා සුතවතෝ අරිය ශාවකස චිත්ත භාවනා අත්ථීති වදාමි. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ඇතැයි මම දේශනා කරනවා. නමුත් අශෘතවත් ප්‍රතඥයා මේ කාරණේ වටහා ගන්නේ නැහැ. වටහා ගන්නේ නැති නිසා තස්මා අශෘතවතෝ පුතුජනස චිත්ත භාවනා නප්පීති වදාන. අශෘතවත් ප්‍රතඥයාට චිත්ත භාවනාවක් නැතයි මම දේශනා කරනවා කියලා ප්‍රස්තාව. ඇයි ඒ? සිද්ධ වෙන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැති නිසා ඒක වටහා ගන්නේ නැති නිසා මේක සිතේ අරුබුදයක් සිත මගේ සිතයි කිලිටි වෙන්නේ කියලා නොදකින නිසා ඔහු සිත පිරිසුදු කරන්නට පෙළඹෙන්නේ නැහැ. ඒකාන්තයක්. තව සමහර පුද්ගලයෝ ඉන්නවා මගේ හිතයි කෙලසෙන්නේ මගේ අතේ වැරද්ද කියලා ඔවුන් පිළිගන්නවා. ඒ කියන්නේ තථාගත ධර්මය අහලා තියෙනවා, ඒ ධර්මයේ පිළිබඳව උනන්දුවක් තියෙනවා, හැබැයි සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලකට යොමු වෙලා නැහැ. එහෙම අය කොහොමද කටයුතු කරන්නේ? එහෙම අය අපට නිතර සමාජයේ මුණ ගැහෙනවා. ඒගොල්ලෝ පිළිගන්නවා මගේ හිතයි කෙලසුනේ මටයි වැරදුනේ මගේ අඩුපාඩුව කියලා පිළිගන්නවා හැබැයි පිළිගෙන ඒගොල්ලෝ මොකන්ද කියන්නේ අනේ හාමුදුරනේ ඉතින් අපි ප්‍රත්‍යඥයිනේ අපි තාම කෙලස් සහිතයිනේ තාම අපි කෙලස් නැසලා නැහැනේ අපිට මේවා හදාගන්න තේරෙන්නේ නැහැනේ අපිට භාවනා කරන්නත් බෑනේ භාවනා කරන්න හැදුවට හිත එකඟ වෙන්නේ නැහැනේ ඔබ වහන්සේලා නම් ඉතින් මහාන වෙලා ඔබ වහන්සේලාට එහෙම ප්‍රශ්නයක් නැහැ අපි මේ ගිහි ගේකනේ ඉන්නේ මේ කෙලෙස් ගොඩකන ඉන්නේ. ඒ නිසා ඉතින් මේ හිත හදාගන්න පහසු නැහැ කියලා හැමතිස්සෙම අර පුණු ගොඩේම ලගිනවා. හරියට දැලි කඩමල්ල වගේ. දැලි කඩමල්ල අදත් වළම්බානකොට දැලි ගෑවෙනවා. ඕක ඉතින් හේදුවක් වැඩක් නැහැනේ. හෙටත් ආයේ දැලි ගෑවෙනෝනේ. හේදුවත් ඕක සුද්ධ කරන්නත් බෑනේ. ඕක හොදලා වැඩකුත් නැහැනේ. හේදුවයි කියලා පිරිසිදු වෙන්නේ නැහැ. අන්න එතනට එනවා මනස. එතකොට මේක කිලුටුයි කියලා පිළිගන්නවා. ආය ආය කිලුට වෙනවයි කියලාත් පිළිගන්නවා. හැබැයි ඒක සුද්ධ කිරීමේ කිසිදු වෑයමක් නැහැ. අල්ප මාත්‍රයකවත් උත්සාහයක් නැහැ. ඒකෙම ඒකෙම ගිලිගිලි ඉන්නවා. ඇයිද? ඒ තනත්තා තථාගත ධර්මය අහලා තියෙනවා. සිතේ සිද්ධ වෙන අර්බුදය තේරුම් ගන්නවා. හැබැයි එතනින් නැගී සිටින්නට මනස පුහුණු කරන්නට යොමු වෙලා නැහැ. ඒ බඳු තනත්තාටත් චිත්ත භාවනා නැති හේතනත්තාට සිත පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් නැහැ. නමුත් සුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ධර්මය අහලා තියනවා, ඒ ගැන විචක්ෂණ බව තියනවා විතරක් නෙමෙයි, ඔහු ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ ඒ ආර්යයන් වහන්සේලා ගිය මඟ යන්නට වෑයම් කරන. ආර්යයන් වහන්සේලා දෙසූ මඟ පුහුණු කරන්නට වෑයම් කරන. එනිසා ඒතනත්තා නිතර නිතර සිත ගැන සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙනකොට ඔහුට යෝනිසෝ මානසිකාරය උපදිනවා සති සම්පජඤ්ඤය. මොකද්ද සතිය කියන්නේ මොකද්ද සම්පජඤ්ඤය කියන්නේ? සතිය කියලා කියන්නේ සිහිය. සිහිය කියලා කියන්නේ සිහිය කියන්නේ අරමුණ ගැන අවධානය පැවැත්වීම විතරක් නෙමෙයි. දැන් ගොඩාක් වෙලාවට සිහිය ගැන කතා කරනකොට හුඟක් දෙනා මූලික වශයෙන් ඉගෙන ගන්න අරමුණ ගැන අවධානයෙන් ඉන්න. කකුල ඔසවනකොට ඔසවනවා තියනවා කියලා අවධානයෙන් ඉන්න. කෑම කනකොට කෑම කනවා කියන අවධානයෙන් ඉන්න. ඒක අවශ්‍යයි. හැබැයි අරමුණ ගැන අවධානයෙන් ඉඳලා විතරක් සම්පජඤ්ඤය උපදින්නේ නැහැ. සතිය සම්පූර්ණ වෙන්නේ නැහැ. සතිය සම්පූර්ණ වෙන්නට ගොඩාක් ගුණාංග එකට එකතු වෙන්නට ඕන. හැබැයි මූලික වශයෙන් අවම වශයෙන් සතිය අවදි වෙන්නට නම් කරුණු දෙකක් ගැන අවධානය තියෙන්නට ඕන. ඒ කොමක්ද? අරමුණ සහ ඒ අරමුණට ප්‍රතිචාර දක්වන Tamanගේ සිත. ඒ කියන්නේ ඇසට යමක් පේනකොට ඒ පේන දේ ගැනත් අවධානය තියෙන්න ඕන ඒක පෙනෙනකොට මගේ හිතට මොකද වෙන්නේ කියන එක ගැනත් අවධානය තියෙනවා. එතකොටයි අර පෙනෙන දේ නිසා මගේ හිත කුපිත වෙනවා, මගේ හිතට කාමච්ඡන්දය මතුවෙනවා, මගේ හිත කෙලසෙනවා කියලා Tamanට දැනේ. Tamanගේ හිත ගැන අවධානයක් නැතිනම් බාහිර අරමුණ ගැන අවධානය තිබුණා කියලා විතරක් සිහිය මනාව පිහිටන්නේ නැහැ. එහෙම පිහිටනවා නම් ඉතින් දැන් කොකෙක් මාළුවෙක් අල්ලන්න තනි කකුලෙන් පිටගෙන දැඩිව අරමුණ කෙරෙහි අවධානය යොමු කරනවා. කොටියෙක් සිංහෙක් බලලෙක් ගොදුරක් අල්ලන්න ලෑස්ති වෙනකොට දැඩිව අවධානය යොමු කරන අරමුණ කෙරෙහි. නමුත් ඒ සතාට සිහිය පිහිටන්නේ කුමක් නිසාද? ඒ අරමුණ පෙනෙනකොට Tamange සිත පෙනෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. එහෙනම් සම්පජඤ්ඤය උපදවන්නට විදර්ශනා කරන්නට අවශ්‍ය සතිය අවම වශයෙන් ගුණාංග දෙකකින් යුක්ත වෙන්න ඕන කුමක්ද ගුණාංග දෙක අරමුණ පැහැදිලිව පෙනෙන්නට ඕන දැනෙන්නට ඕන අරමුණ ගැන අවධානය තියෙන්නට ඕන ඒ මොහොතේම ඒ අරමුණට මගේ සිත ප්‍රතිචාර දක්වන්නේ කොහොමද දැන් මගේ හිතට මොකද වෙන්නේ කියන එක ගැන අවධානය තියෙන්න එතකොටයි මේ අරමුණයි මේ අරමුණට මේ සිතේ ප්‍රතිචාරයයි කියලා පැහැදිලිව පෙනෙන්නේ. ඒක අරමුණේ දෝෂයක්ද හිතේ දෝෂයක්ද කියලා වෙන්ව හඳුනා ගන්නට හේතුව සහ ප්‍රත්‍ය වෙන් කර ගන්නට පුළුවන් වෙන්නේ ඒ දෙපැත්තම ගැන අවධානය තිබුණොත් විතරයි. ඊළඟට සම්පජඤ්ඤය කියන්නේ සම්පජඤ්ඤය කියලා කියන්නේ නුවණ සිහිය තියනවා වගේම නුවණක් තියෙනවා. නුවණින් තමයි තේරුම් ගන්නේ ප්‍රත්‍ය බාහිර කාරණයයි හේතුව මූල කාරණයයි. ප්‍රත්‍ය මතුණාට මනසින් මේ විදිහට ප්‍රතිචාර දක්වේ නැත්නම් මේ අර්බුදය මතුවෙන්නේ නැහැ. එහෙනම් මේ අර්බුදය මතුවීමේ මූල සාධකය මගේ මනසින් වැරදි විදිහට ප්‍රතිචාර දක්වීමයි. ඒ වැරදි විදිහට ප්‍රතිචාර දක්වීම වෙනස් කරන්න පුළුවන් නම් අඩු කරන්න පුළුවන් මේ මානසික අර්බුදය සංසිඳනවා. අන්න ඒ විදිහට හේතුව ප්‍රත්‍ය ඒ හේතුව වෙනස් කරනකොට අර්බුදය සංසිඳන හැටි ඒ සඳහා කළ යුතු දේ දුක දුකට හේතු ඒ නිදහස් වීමේ සඳහා මඟ මේවා පැහැදිලිව දැනෙන්න ගන්නෙ පෙනෙන්න ගන්නෙ සම්පජඤ්ඤ සම්පජඤ්ඤය කිව්වේ විමසිලිමත් නුවණ විමසා බලන එහි යථාර්ථය එතකොට අපිට සිහිය තියෙන්නට ඕන අරමුණත් සිතත් මනවින් පෙවෙන්න දැනෙන්න සම්පජඤ්ඤය තියෙන්න ඕන මෙතන හේතුඵල වශයෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අවබෝධ කරගන්න ඊළඟට වීර්යය තියෙන්නට ඕන අවශ්‍ය දේ ක්‍රියාත්මක කරන්න අන්න එහෙම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතැයි මම දේශනා කළා. මොකද්ද චිත්ත භාවනා කියන්නේ එතකොට? භාවනා කියනකොට වාද දෙනකොට සිහි වෙන්නේ වාඩි වෙලා ඉන්න වැඩක්. ඒ නිසා භාවනාව කියද්දිම හුඟක් දෙනෙක් කකුල අත ගන්නවා, තුනටිය අත ගන්නවා, කොන්ද අත ගන්නවා. එයි මට නම් කකුල් නමාගෙන ඉන්න බෑ හැමදෙම ඒ නිසා මට භාවනා කරන්න බෑ මට කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ ඇක්සිඩන්ට් එකක් වෙලා ඒ නිසා මට භාවනා කරන්න බෑ මගේ හිත එකඟ වෙන්නේ නැහැ එක අරමුණක එක තප්පරයක් තියාගෙන බෑ ඒ නිසා මට භාවනා කරන්න බෑ අපිට මේ හරියට වැඩ වැඩේ හැමදෙම මේවෙන් නිදහස් වෙන කන්නම් ඉතින් භාවනාවක් කරන්න බෑ අපේ ගෙදර මේ පොඩි දරුවෝ ඉන්නවා හරියට සද්ද කරනවා එහෙන් ටීවී දානවා එහෙන් රේඩියෝ දානවා ඒ සද්ද බද්ද නිසා භාවනා කරන්න බෑ ඉතින් දැන් ඒ අය බලාපොරොත්තු වෙන්නේ සද්ද නැති හොඳට හිත එකඟ වෙන කකුල් දෙක හොඳට නැවෙන හොඳ හොඳට කෙලින් හිටින වෙනම තැනකට ගිහිල්ලා හොඳට ඒකාග්‍රව කරන වැඩක්. ඔය ටික අපේ ජීවිතේ කිසිදාක සම්පූර්ණ වෙයිද කියලා කියන්න බෑ. එතකොට ඒ තාක් භාවනාවෙන් පිළිගන්න පින්නතනේ මේ භාවනා පිළිබඳව බොහෝ දෙනාගේ තියෙන මේ වැරදි අර්ථකතන නිසා වැරදි අදහස් නිසා සමාජයේ වැඩි දෙනෙකුට භාවනා කරන්න පුළුවන්කම තිබියදී භාවනාවෙන් පිරිහෙන මම පොකුණු විටට එන්න කලින් මම පැවිදි වුණේ කෑගල්ලේ පිරිවෙනක අපි පැවිදි කරපු නායක හඳුරු හරීම සත්පුරුෂයෙක් මං අවුරුදු 14 දී පැවිදි වෙලා 18 වගේ වෙනකොට මට ටිකක් භාවනා කරන්න ඕන කියලා කියනකොට උන්වහන්සේ ඒකට අවශ්‍ය සියලු පසුබිම හදලා දුන්නා. හැබැයි උන්වහන්සේ නිතරම කිව්වේ මම නම් භාවනා කරන්න කරනවා නම් මේ ඔක්කොම අතහැරලා කැලේකට ගිහින් තමයි මම භාවනා කරන්න පටන් එහෙම කිය කී හිටියා පහුගිය කාලේ උන්වහන්සේ අපවත් වුණා. ඉතින් ඒ වෙනකන් උන්වහන්සේට කැලේකට යන්න උනේ නැහැ. ඒ නිසා ඉතින් භාවනා කරන්නත් බැරි වෙනවා. ඉතින් ඒ නිසා ගිහියෙකුට තබා පැවිද්දෙකුටවත් ඒ ඒ හිතන ලෝකය ගොඩනගන්නට පහසු නැහැ. ඇත්තටම ඔය වාඩි වෙලා භාවනා කරන්න කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකම එක භාවනාවකට විතරයි. මොකද ආනාපාන සතිය. ආනාපාන සතිය ගැන පැහැදිලි කරනකොට තමයි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨක. පරයන්කෙන් වාඩි වෙලා ඒ කියන්නේ පරයන්කෙන් කියන්නේ පුරුෂ පක්ෂය නම් කකුල් දෙක ඉස්සරහට නමාගෙන. කාන්තාවන්ටත් ඒ ඉරියව්ව ගැටලුවක් නැහැ. අර්ථ පරයන්කේ කියන්නේ කකුල් දෙකම පිටුපසට. කකුල් දෙකම පිටුපසට කියන්නේ කකුල් දෙකම එක පැත්තෙන් පිටිපස්සට නමාගෙන නෙමෙයි. කකුල් දෙකම එක පැත්තෙන් පිටිපස්සට නම්පු ගමන් ඇඟ ඇඹරෙනවා. අල්පදා යනවා. එතකොට කය කෙලින් හිටින්නේ නැහැ. කය ඍජුව හිටින්නට ඕන කුමක් නිසාද? ආනාපාන සතිය කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ පිළිබඳ භාවනාව. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ ශ්වසන පද්ධතිය හොඳට විකෘති නොවි, ඇබරෙන්නේ නැතුව, හිර වෙන්නේ නැතුව, විකෘති නැතුව ප්‍රකෘතිමත්ව තියෙනට. එහෙම ප්‍රකෘතිමත්ව තියෙන නම් තුනටියෙන් ඉහළ කය ඍජුව තියෙන්නට ඕන. එනිසයි බුදුහාමුදුරුව ආනාපාන සතිය දේශනා කරනකොට පරයන්කෙන් වාඩි වෙලා කය ඍජුව තියාගෙන අරමුණෙහි සිත පිහිටවා ගන්න කියලා. අනිත් කිසිම භාවනාවකට කය ඍජුවද තියෙන්නේ, ඇඹරිලාද තියෙන්නේ, කකුල් නමාගෙනද, හිටගෙනද, ඇවිද ඇවිදද ඒක අදාළ වෙන්නේ නැති. ඒක අදාළ වෙන්නේ නැහැ. දැන් සතර සතිපට්ඨානය ගත්තාම කායානුපස්සනාවේ ප්‍රධාන කොටස් 6ක් තියෙනවා. අනු කොටසත් එක්කලා 14ක් තියෙනවා. ප්‍රධාන කොටස් 6යි. පළවෙනි එක තමයි ආනාපාන. ආනාපාන සතියට ඔය කාරණේ ඔය විදිහෙන් වාඩි වෙන ක්‍රමය දේශනා කරන හැබැයි දෙවෙනි එක ඉරියාපත. ඉරියාපත කියන්නේ වාඩි වෙන එක විතරක් නෙමෙයි ඇවිදීම, නිදා ගැනීම යම් යම් ආකාරයෙන්ද කය පවතින්නේ ඒ ඒ ඉරියව්ව සිහියෙන් පවත්තන්න නුවණින් පවත්තන්න ඊළඟට සම්පජඤ්ඤ කාණ්ඩය ඒ කියන්නේ කරන කියන ඇසිපිය හෙලීමක් පවා සිහියෙන් නුවණින් කරන්න මොන අර්ථයෙන්ද මේක කරන්නේ ඇයි මේක කරන්නේ මේක මෙතනට යෝග්‍යද අවශ්‍යද එහෙම සිතලා ඉතින් ඒකට වාඩි වෙන්න ඕන නැහැ ඊළඟට පටික්කුල මානසිකාරය කෙස්ලොම් නියදත් ආදී ඒ පටික්කුල ස්වභාවය. ඒකට වාඩි වෙන්නම ඕන නැහැ. ඊළඟට අසුභය. අසුභයට වාඩි වෙන්නටම ඕන නැහැ. ඊළඟට චතු ධාතු අවත්තන පටවියාපෝ තේජෝ වායෝ ආදි වශයෙන් මේ කය බෙදා බැලීම. ඒකට වාඩි වෙන්නටම ඕන කියලා එකක් නැහැ. ඊළඟට කායානුපස්සනාවෙන් පස්සේ වේදනානුපස්සනාව. ඒකට වාඩි විය යුතුයි කියලා එකක් නැහැ. චිත්තානුපස්සනාව ධම්මානුපස්සනාව. ඒකට වාඩි වෙන්න ඕන කියලා නියමයක් නැහැ. වාඩි වීම භාවනාවට ප්‍රසස්ත ඉරියව්වක්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ වාඩි උනේ නැත්තම් භාවනා කරන්න බෑ කියන එක නෙමෙයි. බිම වාඩි වෙන්නට බැරි නම් අඩුතරමින් ආනාපාන සති භාවනාවට උනත් අර කියන નિયમિત ඉරියව්වෙන් වාඩි වෙන්න බැරි නම් අර වගේ පුංචි පුටුවක හරි කමක් නැහැ. තුනටියෙන් උඩ කය ඍජුව තියාගෙන. Tamanට පුළුවන් හැටියට පුළුවන් තැනින් ආරම්භ කරන්නට ඕන. අනිත් එක ඒ භාවනාව පිළිබඳ ඔය සමස්ත පටලවිල්ලම ඇති වෙන්නේ භාවනාවෙන් කෙරෙන්න ඕන මොකද්ද කියලා හරියට තේරුම් ගන්න නැති නිසා. භාවනා කියන්නේ වඩවනවනේ කුමක්ද වඩවන්නේ සිත වඩවන්නේ චිත්ත භාවනා. සිත වැඩෙන්නේ වැඩ තුනකින්. මොකද්ද වැඩ තුන? අපි නිතරම සිහිපත් කරනවා ධර්ම දේශනාවලදී. පළවෙනි කාර්යය තමයි සිතේ තියෙන දුර්වලකම් හඳුනාගෙන අඩු කිරීම. ඒ ඒ තරමට සිත වැඩෙනවා. දෙවැනි කාර්යය සිතේ අවශ්‍ය ಗುಣ හඳුනාගෙන වැඩි දියුණු කිරීම. ඒ පමණට සිත වැඩෙනවා. තුන්වැනි කාර්ය ලෝක ධර්ම නුවණින් අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්න සිත පුහුණු කිරීම. එපමණට සිත වැඩෙනවා. ඔය වැඩ තුනයි කෙරෙන්න ඕන. ඉතින් ඔය වැඩ තුන කරනකොට අපේ සිතේ දුර්ගුණ හඳුනාගෙන දුරු කිරීම. ඒක වාඩි වෙලා විතරද කළ යුත්තේ? වාඩි වෙලා ඉන්නකොට විතරනම් දුර්ගුණ මතුවෙන්නේ ඒ වෙලාවට විතරක් ඒවා දුරු කළාම ඇති. අනිත් වෙලාවට දුර්ගුණ මතුවෙනවා නම් ඒ වෙලාවට ඉරියව්ව කුමක් වුණත් ඒ දුර්ගුණය දුරු කරන්නට ක්‍රියා කළ යුතුයි. නමුත් අද ගොඩක් දෙනා කරන්නේ තරහ එන වෙලාවට කෑ ගහනවා, බනිනවා, ගහමරා ගන්නවා. හවස බුදුන් ඇඳලා වෙනම වෙලාවක් වෙන් කරගෙන මම තරහ නැත්තේක් වෙම්වා, වෛර නැත්තේක් වෙම්වා කියලා හිතනවා. එතකොට ඒතනත්තා භාවනා කරන කෙනෙක් කියන්නද නැති කෙනෙක් කියන්නද? මොකක් කිව්වත් කිසිදු වෙනසක් වෙලා නැහැ. කිසිදු වෙනසක් වෙලා නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන භාවනා කියන්නේ සිත පුහුණු කිරීම, සිත වැඩි දියුණු කිරීම. ඉතින් අපේ ප්‍රයත්නය තුළ අපේ උත්සාහය තුළ සිත වැඩෙන්නට ඕන. මම මෙච්චර වෙලා මට වාඩි වෙලා ඉන්න පුළුවන්, සමාධි වෙන්න පුළුවන්, කිසිදු අරමුණක් නැතුව ඉන්න පුළුවන් කියලා කිව්වට මනස වැඩෙන්නේ නැත්තම් ඉතින් ඒ භාවනාව තුළ අපට කෙලස් නසන්න නිවන් දකින්න කිසිදු සහයක් එහෙමනම් ලැබිලා නැහැ. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන මේ චිත්ත භාවනාව ප්‍රගුණ කරද්දී අපිට ප්‍රසස්ත ඉරියව්වෙන් ඉන්න පුළුවන් නම් එහෙම නැතිනම් ඒ පුළුවන් විදිහකට පුළුවන් තැනකින් පටන් ගන්න. ඊළඟට ඒකට හිත එකඟ වෙන්න ඕන හිතේ කෙලස් දුරු වෙන්න ඕන කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ කෙලස් තියෙනවා නම් එතනින් පටන් ගන්න. දැන් අද ඕන නම් ගෙදර ගිහිල්ලා සතිපට්ඨාන භාවනා පොතක් අරගෙන බලන්න චිත්තානුපස්සනාව පටන් ගන්නෙ කුමකින්ද කියලා. මොකකින්ද පටන් ගන්නේ? අකුසලයෙන් පටන් ගන්න. කොහොමද පටන් ගන්නෙ? සරාගං වාචිත්තං සරාගං චිත්තං තිපජානා. සදෝසං වාචිත්තං සදෝසං චිත්තං තිපජානා. අපේ සිතේ නිරන්තරයෙන් තියෙන ප්‍රධාන ක්ලේශ මූලයන් තමයි රාගය, ద్వේෂය, මෝහය. ඉතින් තියෙන්නේ ඒකනම් තියෙන්නේ රාගය නම් විතරාගී බව හොයලා හරියන්නේ නැහැ. තියෙන එක දිහා බලන්න පුරුදු වෙන්නට ඕන. ඒකයි සතිපට්ඨාන. එතනටයි සති සම්පජාඤ්ඤය ඕන. ඒක දිහා සිහිය පිහිටුවාගෙන එතනින් පස්සේ හොයන්නට ඕන කොහොමද මේක ඇති වෙන්නේ? මොකද්ද මේකේ හේතුව? මොකද්ද ප්‍රත්‍යය? ඒක වෙනස් කරන්න මොකද්ද කරන්න ඕන? අන්න ඒක කළහම තමයි රාගය දුර වෙලා විතරාගී බව කුමක්ද කියලා අපට අත්දකින්න ලැබෙන්නේ. ඒක කරනවා වෙනුවට අපි අපේ මනස කෙලසුන්ගෙන් නිදහස් වෙලා ඊටාම ශාන්ත ප්‍රණීත සුවදායක තත්වයක් එනකම් බලා හිටියොත් භාවනා කරන්න කවදාවත් ඒ තත්වය අපට අත්දකින්නට නොලැබෙන. වෙන තුනේ භාවනා කරන්න කියලා උත්සාහ කරපු මුල් කාලේ මට හිතුණා මට නම් කවමදාකවත් භාවනා කරන්න බැරි වෙයි කියලා. එතරම්ම සිත වික්ෂිප්තයි. එක තත්පරයක් එක අරමුණක සිත පිහිටුවා ගන්න බෑ. ඉතින් මම විවිධ ගුරුවරු සොයාගෙන ගිහිල්ලා මේකට උපදෙස් පැතුවා. උන්වහන්සේලා මට උපදෙස් දුන්නා ආනාපාන සති භාවනාව ප්‍රගුණ කරන්න, ඊළඟට අසුභය වඩන්න, මෛත්‍රී භාවනාව කරන්න. ඉතින් කියපු කියපු බොහෝ දේවල් අමාරුවෙන් ඒකේ මනස එල්ලගෙන එල්ලගෙන කළා. නමුත් ඒක කරන වෙලාවට හරියට හිත එකඟ වෙන්නෙත් නැහැ. අනිත් වෙලාවට කොහොමත් නැහැ. ඉතින් මෙහෙම මෙහෙම වසර ගණනාවක් උත්සාහ කරලා එක්තරා කාලයක් තිබුණා මම භාවනාව සම්පූර්ණයෙන් අතහැරලා දාපු කාලේ. නමුත් මේක කරන්න අවශ්‍යයි කියන කාරණේ නිතර සිහි වෙනකොට ලොකු දුකක් ඇති වෙනවා පශ්චාත්තාවපයක් ඇති වෙනවා මට මගේ ගැනම හීනමානයක් ඇති වෙනවා අනේ මට මේක කරගන්න බෑනේ ඔහොම ඔහොම යද්දි ටික ටික දහම් පොතපත කියවනකොට ධර්මය ගැන දැනුවත් වෙනකොට මමම ටික ටික හිතා බලන්න උත්සාහ කළා. ඒක ලොකු දැනුවත් බවකින් කළාම නෙමෙයි. නමුත් දැන් මේකට විසඳුමක් නැති නිසා හිතන්න පටන් ගත්තා, හොයන්න පටන් ගත්තා. ඇයි මගේ හිත එකඟ වෙන්නේ නැත්තේ? මට මොකද්ද වෙලා තියෙන්නේ? අන්න එහෙම හොයනකොට තමයි සිත එකඟව නොවෙන්නට අදාළ හේතු ප්‍රත්‍ය පෙනෙන්නට ගන්න. ඒ ටික පෙනුනට පස්සේ තමයි ඒ ටික වෙනස් කරන්න පුළුවන්. ඒ ටික වෙනස් කළාට පස්සේ තමයි හිත එකඟ වෙන්නට පටන් ගන්නේ. එනිසා වෙනතොනේ අපි හිත එකඟ වෙන්නේ නැත්නම් ඒකාග්‍රතාවය හොයලා හරියන්නේ නැහැ. අපි ඒ වෙලාවට හොයන්න ඕන නැත්තේ මොකද්ද? වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තංති පජානාති. මගේ සිත වික්ෂිප්ත වෙනවා නම් මගේ සිත වික්ෂිප්ත වෙනවයි කියන බව දැනගෙන ඒ කෙරෙහි සිහිය පිහිටවාගෙන උත්සාහ කරන්න ඕන තේරුම් ගන්න ඇයිද සිත වික්ෂිප්ත වෙන්නේ ඉතින් එහෙම කරන්නට සතිය තියෙන්නට ඕන. එහෙම කරන්නට සම්පජඤ්ඤය තියෙනවා. ඉතින් දැන් අපිට තියෙන ගැටලුව සතිය තියෙන්න ඕන සම්පජඤ්ඤය තියෙන්න ඕන කිව්වට ඒක නෑ. ඒක මතුවෙන්නේ නෑ. ප්‍රශ්නේ සිද්ධ වෙලා තරහ ගිහිල්ලා ගහගෙන බැනගෙන ඔක්කොම ඉවරුණාට පස්සේ තමයි මතක් වෙන්නේ මට තරහ ගියා නේද වැරද්දක් නේද උනේ කියලා. එතකොට ඉතින් වෙලා ඉවරයි. දැන් ඔය අර්බුදේනේ තියෙන්නේ. ඉතින් මේකෙන් ගොඩ එන්නට නිතර සිහියෙන් ඉන්න තැනට සිත පුරුදු කරන්න එකවරම බෑ. ඒකට මේ විදිහේ අභ්‍යාසයක් පුහුණු කරන්න ඕන. මොන විදිහටද? යම් කිසි කෙනෙකුට පුළුවන් දවසේ විනාඩි 5ක් 10ක් වෙන් කරගන්න. වෙන් කරගෙන ඒ වෙන් කරගත්තු වෙලාවේ කය කොහොම තිබ්බත් කමක් නැහැ. කය තියෙන විදිහකට තියෙන්න ඇරලා උත්සාහ කරන්න අද දවසේ මගේ මනසට යම් ක්ලේශයක් තදින් මතුණු අවස්ථාවක් මට සිහි කරන්න පුළුවන්. මුලදී මුලදී සිහි කරන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් උත්සාහ කරනකොට කරනකොට බැරි වෙන්නේ නැහැ අපිට සිහිපත් කරගන්න පුළුවන්. එහෙම සිහි කරගෙන අපි හිතමු තරහ ආපු අවස්ථාවක් කියලා. තමන්ගේම මනසෙන් ප්‍රශ්න කරන්න ඕනේ ඇයි මම එතනදී තරහ ගත්තේ? එතකොට ඔන්න අනිත් අයගේ වැරද්ද කියන එක ඉස්මතු වෙලා එනවා. ඒක පැත්තකින් තියන්න. දැන් මේ අනිත් අය හදන්න නෙමෙයි හදන්නේ අපේ හිත හදාගන්න. අනිත් අය වැරද්ද කළා වුණත් මගේ මනස කුපිත උනේ ඇයි? එතකොට අපිට දැනෙනවා මං ඒ කරපු දේ වැරදි ඒක නොකළ යුතුයි කියලා ගැටීමෙන් හිතපු නිසායි කෝපය මතුව. ඊට පස්සේ ආයෙත් ඒ ප්‍රශ්නේ මහන්න ඕන ඇයි මම එහෙම හිතුවේ? එතකොට ඔන්න තව දෙයක් මතුවෙනවා. ඒක මත වුණාම ආයෙත් ඒ ප්‍රශ්නේම අහන්න ඕන. ඇයි එහෙම උනේ? ඇයි මට ඒක වෙනස් කරගන්න බැරි උනේ? මෙහෙම අර කෙසෙල් ගහක පතුරු ගලව ගලව ඇතුළට යන්නා වගේ පියවරෙන් පියවර අපේ සිතුවිලි විනිවිදගෙන යන්නට ඕන අපේ සිත ඒ විදිහෙන් හැසුරුනේ කුමක් නිසාද කියලා හොයන්න. මේ අභ්‍යාසය කරගෙන යන්නට පටන් ගත්තට පස්සේ වෙනදා අපට තරහ ගිහින් අපි පැය භාගයක් පීඩා විඳිනවා නම් මේ අභ්‍යාසය කරන්න පටන් ගත්තට පස්සේ විනාඩි 10ක් 15ක් යනකොටවත් අඩුතරමින් අපට සිහිපත් වෙනවා දැන් මම කෝපයෙන් ඉන්නේ කියලා. අන්නේ දැනිච්ච ගමන් ඊළඟ අභ්‍යාසය පටන් ගන්න ඕන. මොකද්ද? ඒ දැනුණු මොහොතේම ඒ කෝපය ඇති වෙන විදිහට හිතන රටාව වෙනස් කරලා කෝපය දුරු වෙන විදිහට හිත වෙනස් කරගන්න. ඒ මොහොතේම උත්සාහ කරන්න. ඒතර දැන් අභ්‍යාස දෙකක් එකට කරන්න ඕන. එකක් තමයි දවසේ වෙනම පොඩි වෙලාවක් වෙන් කරගෙන ඒ වෙලාව තුළ එදා දවසේ ඇති වුණු යම්කිසි ක්ලේශමූලික මනෝභාවයන් එකින් එක එකින් එක ගැඹුරට ගැඹුරට ප්‍රත්‍යවේක්ෂා කරලා ඒවැ හේතු ප්‍රත්‍ය විමසා බලනවා දෙවැනි කාරණේ තමයි යම් ක්ලේශයක් යම් දුර්ගුණයක් මතුවෙච්ච තැනදී මම මගේ මනසේ දැන් දුර්ගුණයක් මතුවලා කියලා දැනුණු සැනින්ම වහා මේක වෙනස් කරන්න උත්සාහ මේ දෙකම එක දිගට දිනපතා ටික ටික බොහෝ වේලා කරන්න බැරි වුණාට කමක් නැහැ ටික ටික පුහුණු කරන්න එහෙම හරියට කරගෙන ගියොත් ටික කාලයක් යද්දී අපි කුපිත වෙලා පැය භාගයක් දුක් විඳිනවා නම් ඒක විනාඩි 15කට 10කට 5කට විනාඩියකට තප්පර ගානකට අඩු කරගෙන කෝපය මතුවෙනකොටම සැනකින් දැනෙන තැනකට අපේ සිත ගෙනෙන්නට පුළුවන්. අන්න එතනට ආවට පස්සේ ආය දවසේ වෙනම වෙලාවක් වෙන් කර කර ඉන්න දෙයක් නෑ. ඇවිදින ගමන්, කන බොන ගමන්, කතා කරන ගමන් අනිත් කෙනාගේ වරද දකිනකොට, දරුවගේ දෝෂය දකිනකොට කවර කරුණකින් හරි තමන්ගේ සිතේ කෝපය මතුවෙනවා නම් එසනින් දැනෙනවා දැන් මගේ හිත නරක් වුණා, දැන් කෝපය මතුවෙනවා. අන්න ඒ මොහොතේම එය වෙනස් කරන්නට වෑයම් කරන්නට එතකොට දැන් මේ මේ පුහුණුව අපි සසරේ කරලා තිබුණොත් තමයි බුදු කෙනෙකුගේ දහම ඇහෙනකොටම මෙහෙමයි සිත පිරිසුදු කරන පිළිවෙත කියලා අපට ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. චුල්ලපන්තක හාමුදුරන්ට රෙදි කඩක් දීලා බුදුරජාණන් වහන්සේ මේ ගැඹුරු ක්‍රියාවලියටයි අවධානය යොමු කළේ. සුදු රෙදි කඩක් දුන්නා රජෝ හරණං රජෝ හරණං කියලා පිළිමදෙයි. රජස් කියන්නේ මොනවටද? දුහුවිලි වලටත් කියනවා කෙලස් වලටත් කියනවා. ඒතකොට රජෝ හරණම් කියන්නේ එක්ක දුහුවිලි ඉවත් කරනවා කියන අර්ථය නැත්නම් කෙලස් ඉවත් කරනවා කියන අර්ථය. දැන් උන්වහන්සේ මේ වචනේ කියප කියා මේ වාක්‍ය කිය කියා අර රෙදිකඩ පිරිමදිනකොට ටික වෙලාවකින් ඇගේ ප්‍රශ්නේ වැඩි වෙනවා, දාඩිය මතු වෙනවා, අතේ තියෙන කිලුට රෙදිකඩේ පැවරෙනවා. දැන් උන්වහන්සේට දැනුණා රජෝ හරණම් කිව්වට දැන් මේකේ රජස් පැවරිලා මේ පිරිසිදුව තිබුණු රෙදි කඩ දැන් කිලුටු වෙලා. ඒ පිරිසිදු රෙදි කඩ කිලුටු වුණා මේක නැවත ඕනනම් රජස් හැරලා පිරිසිදු කරන්න පුළුවන්. අපේ හිතත් උපතින් ප්‍රභාස්වරයි පසුව එය විවිධ අරමුණු වලට වැරදි විදිහට ප්‍රතිචාර දැක්වීම නිසා කිලිටි වෙනවා අවශ්‍ය නම් එය යලි පිරිසිදු කරන්න පුළුවන් කියන මේ රෙදි කඩේ නිමිත්ත තුලින් උන්වහන්සේ චිත්තාභ්‍යන්තරයට කිදා බහිනවා නොබෝ වේලාවකින් සියලුම කෙලස් කෙලොට්ටු ඉවත් කරලා අරහත්ත්වය ලබන්නට උන්වහන්සේ සමත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං මහණෙනි සිත ප්‍රභාස්වරයි පංචකෝ ආගන්තුකේහි උපක්ඛලේසෙහි උපක්ඛලිත. එය බාහිර අරමුණු වලට වැරදි විදිහට ප්‍රතිචාර දැක්වීම නිසා අර අනුශය වශයෙන් තැන්පත් වෙලා තියෙන ක්ලේශයන් අවදි වෙලා සිත සම්පූර්ණයෙන් කිලුට වෙනවා. තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති. ඒ ඥානවන්ත ආර්ය ශ්‍රාවකයාට මනවින් වැටහෙනවා. තස්මා සුතවතු අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. එනිසා සුතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් හෙවත් සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ඇතැයි මම දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඉතින් මේ කාරණා සිහිනුවණින් වටහාගෙන සිත පිරිසුදු කිරීමේ තථාගත ධර්මයේ පිළිබඳව උනන්දු වෙමින් එය නිකම්ම උනන්දු වීමක් හැටියට නොවේ අවශ්‍ය මොහොතේ සිත නිකලස් භාවයට පමනවා ගන්න සිත කෙලසෙන ආකාරය තේරුම් අරගෙන වහා එතනින් සිත මුදවා ගැනීමේ අභ්‍යාස නැවත නැවත පුරුදු පුහුණු කරමින් චිත්ත පාරිශුද්ධිය සඳහා පුහුණු වෙන්නට මේ අසෝ දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනු මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම්